ධම්මචේතිය සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සක්ඛේසු විහෙරති මේද තලුම්පං නාම සක්ඛානං නිගමෝ තේන කෝපන සමයේන රාජා පසේන දේකෝසලෝ නගරකං අනුප්පත්තෝ හෝති කේචි දේවකරණීයේන අතකෝ රාජා පසේන දීකෝසලෝ දීඝංකාරායනං ආමන්තේසේ යෝජේහි සම්මකාරායන භද්‍රානි භද්‍රානි යානානි උයාන භූමින් ගච්ඡාම සුභූමින් දස්සනායාති ඒවං දේවාතිකෝ දීඝෝ කාරායනෝ රඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස පටිසොත්වා භද්‍රානි භද්‍රානි යානානි යෝජාපෙත්වා රඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස පටිවේදේති යුත්තානි කෝ දේව භද්‍රානි භද්‍රානි යානානි යස්සදානි කාලං මඤ්ඤසේතේ අතකෝ රාජා පසේන දේකෝසලෝ භද්‍රං යානං අබිරහිත්වා භද්‍රේහි භද්‍රේහි යානේහි නගරම් හානියාසේ මහච්ච රාජානුභාවේන යේන ආරාමෝ තේන පායාසී යාවතිකා යානස්ස බොහොමි යානේන ගන්්වා යානාපච්චෝරෝ හිත්වා පච්චිකෝව ආරාමම් තාවිසේ අද්දසාකෝ රාජා පසේන දීකෝසලෝ ආරාමේ ජංඝා විහාරම් අනුචංකමමානෝ අනුවිචරමානෝ රුක්ඛමූලානි පාසාදිකානි පසාදනීයානි අප්පසද්ධානේ අප්පනිග්ඝෝසානේ විජනවාතානේ manussරාහසෙය්‍ය කානේ පටිසල්ලාන සාරුප්පානේ දිස්වාන භගවන්තං ඒව ආරබ්බ සති උදපාදේ ඉමානි කෝතානේ රොක්ඛමූලානේ පාසාදිකානේ පසාදනීයානේ අප්පසද්ධානේ අප්පනිග්ඝෝසානේ විජනවාථානේ manussරාහසෙය්‍ය කානේ පටිසල්හාන සාරොප්පානේ යත්තහ සුදං මයන්තං භගවන්තං පෛරුපාසාම අරහන්තං සම්මා සම්බුද්ධන්ති අතකෝ රාජා පසේන දීකෝසලෝ දීඝංකාරායනං ආමන්තේසේ ඉමානි කෝ සම්මකාරායන තානි රුක්ඛ මූලානි පාසාදිකානි පසාදනීයානි අප්පසද්දානි අප්පනිග්ඝෝසානි විජනවාසානි මනුස්සරාහසෙය්‍යකානි පටිසල්ලාන සාරුප්පානි යත්ථ සුදං මයන්තං භගවන්තං පෛරුපාසාම අරහන්තං සම්මා සම්බුද්ධං අහන්නකෝ සම්මකාරායන ඒතරහිසෝ භගවා විහෙරති අරහං සම්මා සම්බුද්ධෝති අත්ති මහරජ මේදතලොම් පං නාම සක්ඛානං නිගමෝත් තත්ත සෝ භගවා ඒතරහි අරහං සම්මා සම්බුද්ධෝ විහෙරති තී කීව දෝරෝපන සම්මකාරායන නගරකම් හා මේද තලොම්පං නාම සක්‍යානං නිගමෝ හෝති තී නදෝරේ මහරජ තීන යෝජනානි සක්ඛා දිවසාව ශේෂේන ගන්තුන්ති තේන හි සම්මඛාරායන යෝජේහි භද්‍රානි භද්‍රානි යානානි ගමිස්සාම මයන්තං භගවන්තං දස්සනාය අරහන්තං සම්මා සම්බුද්ධන්ති එවං දේවාතිකෝ දීගෝ කාරායනෝ රඤ්ඤෝ පසේන දේශ කෝසලස්ස පටිසොත්වා භද්‍රානි භද්‍රානි යානානි යෝජාපෙත්වා රඤ්ඤෝ පසේන දේශ කෝසලස්ස පටිවේදේසී යොත්තානි කෝතේ දේව භද්‍රානි භද්‍රානි යානානි යස්සදානි කාලං මඤ්ඤසීති අතකෝ රාජා පසේන දීකෝසලෝ භද්‍රං යානං අබිරහිත්වා භද්‍රේහි භද්‍රේහි යානේහි නගරකම්හා නික්ඛමිත්වා යේන මේද තලොම්පං නාම සක්ඛානං නිගමෝ තේන පායාසේත් තේනේව දිවසාවශේෂේන මේදතලුම් පංනාම සක්ඛානං නිගමං සම්පාපුනේ යේන ආරාමෝ තේන පායාසී යාවති කායානස්ස භූමී යානේන ගන්්වා යානාපච්චෝ රෝහිत्वा පත්තිකෝව ආරාමං පාවිසී තේන කෝපන සමයේන සම්බහුලා භික්ඛෝ අබ්බෝ කාශේ චංකමන්ති අතකෝ රාජාපසේන දීකෝසලෝ යේන තේ භික්ඛෝ තේනුපසංකමේ උපසංකමේत्वाත් තේ භික්ඛෝ ඒතදවෝච කහන්නුකෝ බන්තේ ඒතරහි සෝ භගවා විහෙරති අරහං සම්මා සම්බුද්ධෝ දස්සන කාමාහි මයන්ති සං භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධන්තේ ඒසෝ මහරජ විහාරෝ සංඝතද්වාරෝ තේන අපසද්දෝ උපසංඛමෙත්වා අතරමානෝ ආලින්දං පරිසෙත්වා උක්කාසෙත්වා අග්ගලං ආකෝටේහි විවරිස්සති තේ භගවා ద్వාරන්තේ අතකෝ රාජා පසේන දේකෝසලොත් තත්තේව කග්ගංච උන්හේ සංච දීඝස්ස කාරායනස්ස පාදාසේ අතකෝ දීඝස්ස කාරායනස්ස ඒතද හෝසි රහායති කෝදානි මහරජ තේනි දේවදානේ මයා තාතම්බන්ති අතකෝ රාජා පසේන දීකෝසලෝ යේනසෝ විහාරෝ සංඋතද්වාරෝ තේන අප්පසද්දෝ උපසංකමිත්වා අතරමානෝ ආලින්දං පවිසිත්වා උක්කාසිත්වා අග්ගලං ආකෝටේසී විවරී භගවා ద్వාරම් අතකෝ රාජා පසේන දේකෝසලෝ විහාරම් පවිසිත්වා භගවතෝ පාදේ සිරසානිපතිත්වා භගවතෝ පාදානේ මුඛේන ච පරිචුම්බති පානිහි ච පරිසම්භාහතේ නාමං ච සාවේතේ රාජාහං බන්තේ පසේන දී කෝසලෝ රාජාහං බන්තේ පසේන දී කෝසලෝති කිම් පනත්වං මහරජ අත්තවසං සම්පස්සමානෝ ඉමස්මින් ශරීරේ ඒව රූපම් පරම නිපච්ඡාකාරං කරෝසි චිත්තෝපහාරං උපදංශේසීති අත්තේ කෝමේ බන්තේ භගවති ධම්මං වයෝ හෝති සම්මා සම්බුද්ධෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝතේ ඉදාහං බන්තේ පස්සාමි ඒකේ සමන බ්‍රාහ්මනා පරියන්ත කතම් බ්‍රහ්මචරියං චරන්ති දසතිවස්සානේ වේසතින් තිවස්සානේ තින් සම්තිවස්සානේ චත්තාරේ සම්තිවස්සානේ තේ අපරේන සමයේන සුනහාතාස වෙලෙත්තා කප්පිතකේ සමස්සෝ පංචහි කාම ගුණේහි සමප්පිතා සමංගේ බොහෝතා පරිචාරෙන්ති ඉදපනාහං බන්තේ දෙක්ඛෝ පස්සාමේ යාව ජීවං අපාන කෝටිකං පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං චරන්තේ නකෝපනාහං බන්තේ ඊතෝ බහිද්ධා අඤ්ඤං එවං පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං සමනුපස්සාමි අයම්පි කෝමේ බන්තේ භගවතේ ධම්මං වයෝ හෝතේ සම්මා සම්බුද්ධෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ සංඝෝති පුනච පරං බන්තේ රාජානෝපේ රාජෝ හි විවදන්තේ කත්ත්‍යාපේ කත්තේ හි විවදන්තේ බ්‍රාහ්මනාපේ බ්‍රාහ්මණේහි විවදන්තේ ගහපතේහි ගහපතේහි විවදන්තේ මාතාපි පුත්තේන විවදති පුත්තෝපි මාතරා විවදති පිතාපි පුත්තේන විවදති පුත්තෝපි පිතරා විවදති භාතාපි භාතරා විවදති භාතාපි භගිනියා විවදති භගිනියාති භාතරා විවදති සහායෝපි සහායේන විවදති ඉද පනාහං බන්තේ බික්කෝ පස්සාමි සමග්ගා සම්මෝදමානා අවිවදමානා කීරෝදකී භූතාං අඤ්ඤමඤ්ඤං පියචක්කෝ හේ සම්පස්සන්තා විහරන්ති නකෝ පනාහං බන්තේ ඊතෝ බහිද්ධා අඤ්ඤං එවං සමග්ගං පරිසං සමනුපස්සාමි අයම්පි කෝමේ බන්සේ භගවතේ ධම්මං වයෝ හෝති සම්මා සම්බුද්ධෝ භගවාන් ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපරිපන්නෝ සංඝෝති පුනච පරාහං බන්තේ ආරාමේන ආරාමං උය්යානේන උය්යානං අනුචංකමාමි අනුවිචරාමි සෝ තත්ත්වය පස්සාමි ඒකේ සමන බ්‍රාහ්මනේ කිසේ ලෝකේ දුබ්බන්නේ uppanduppanduක ජාතේ ධමනේ සංසත ගත්තේ නදිය මඤ්ඤේ චක්ඛුං බන්ධන්තේ ජනස්ස දස්සනාය තස්ස මයිහං බන්තේ එවං හෝති අද්ධා ඉමේ ආයස්මන්තෝ අනවිරතාවා බ්‍රහ්මචරියං කරන්තේ අත්තිවානේ සංකින්චි පාපං කම්මං කතං පටිච්චහන්නම් තථා ඉමේ ආයස්මන්තෝ කිසාලෝකා දුබ්බන්නා uppando pandok jata dhamani santaka gattha naviyamanye cakkhuṃ bandhante janassa dassanayate ත්‍යාහං උපසංකමිත්වා එවං වදාමි කින්නතුම් හේ ආයස්මන්තෝ කිසා ලෝකා දුබ්බන්නා uppando uppandok ජාතා ධමනි සම්තත ගත්තා නවියමඤ්ඤේ චක්ඛුං බන්දත ජනස්ස දස්සනායාතේ තේ ඒව මහංසෝ බන්දුක රෝගෝ නෝ මහරජාතේ ඉද පනාහං භන්තේ වික්ඛෝ පස්සාමේ හට්ඨ පහට්ඨා උදග්ගෝ දග්ගා අභිරත රෝපා පේනේ තේන්ද්‍රයා අපොස්සොක්ඛා පන්නලෝමා පරදවොත්තා මිගභෝතේන චේතසා විහරන්තේ තස්ස මයිහම් භන්තේ එවං හෝති අද්ධායිමේ ආයස්මන්තෝ ත්‍ස්ස භගවතෝ ශාසනේ උලාරම් පුබ්බේනා පරං විශේෂං සංජානන්ති තතහා ඉමේ ආයස්මන්තෝ හට්ඨපාට්ටා උදග්ගු දග්ගා අබිරත රෝපාපේන තේන්ද්‍රයා අපස්සුඛා පන්නලෝමා පරදවුත්තා මිග භෝතේන චේතසා විහරන්තේ තේ අයම්පි කෝමේ බන්තේ භගවතේ ධම්මන්වයෝ හෝති සම්මා සම්බුද්ධෝ භගවාන් ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපරිපන්නෝ සංඝෝති පුනච පරාහං බන්තේ රාජා කත්තියෝ මුද්ධාවසිට්ඨෝ පහෝමි ඝාතේ සායං වා ඝාතේ තුං ජාපේ සායං වා ජාපේ තුං පබ්බාජේ සායං වා පබ්බාජේතුං තස්ස මයිහං භන්තේ අට්ඨකරණේ නිසින්නස්ස අන්තරන්තරා කතං ඕපාතෙන්ති සෝහං න ලභාමි මාමේ බොන්තෝ අට්ඨකරණේ නිසින්නස්ස මේ අන්තරන්තරා කතං ඕපාතේත කතා පරියෝසානං මේ භවන්තෝ ආගමෙන්තෝති තස්ස මයිහං බන්තේ අන්තරන්තරාව කතහම් ඕපාතෙන්ති ඉද පනාහං බන්තේ බික්ඛෝ පස්සාමි යස්මින් සමයේ භගවා අනේක සතාය පරිසාය ධම්මං දේසේති නේව තස්මින් සමයේ භගවතෝ ශාවකානං කිවිද සද්දෝ වා හෝති උක්ඛාසිත සන්දෝ වා බොහත පොම්බම් බන්තේ භගවා අනේක සතාය පරිසාය ධම්මං දේසේසේ තත්‍රඤ්ඤතරෝ භගවතෝ ශාවකෝ උක්ඛාසේ තමේනඤ්ඤතරෝ සම්රක්මචාරේ ජන්නුකේන ඝට්ඨේසේ අපසද්දෝ ආයස්මා හෝතු මායස්මා සද්දමකාසේ සත්තානෝ භගවා ධම්මං දේසේති තේ තස්ස මයිහං බන්තේ ඒතද හෝසි අච්චරියං වත බෝ අබ්බතං වත බෝ අදණ්ඩේන වත කිරබෝ අසත්තේන ඒවං සුවිනීතා පරිසා භවිස්සති තේ නකෝපනාහං බන්තේ ඊතෝ බහිද්ධා අඤ්ඤං එවං සුවිනේතං පරිසං සමනුපස්සාමි අයන්ති කොමේ බන්තේ භගවතේ ධම්මං වයෝ හෝති සම්මා සම්බුද්ධෝ භගවාන් ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපරිපන්නෝ සංඝෝති පුනච පරාහං බන්තේ පස්සාමි ඉදේකච්චේ කත්තිය පණ්ඩිතේ නිපුනේ කතපරප්පවා දේවාල වේදී රූපේ වෝ බින්දං සාමඤ්ඤේ චරන්තේ පඤ්ඤාගතේන දිත්තේ ගතානේ තේසුනන්තේ සමනෝ කලෝ බොහෝගෝතමෝ අමුකන්නාම ගාමන්වා නිගමන්වා ඕසරිස්සති තේ පඤ්ඤම් අபிසංකරොන්ති ඉමං මයං පඤ්ඤං සමනං ගෝතමං උපසංකමේत्वा පුච්චිස්සාම එවං චේනෝ පුට්ඨෝ එවං ව්‍යාකරිස්සති එවමස්ස මයං වාදං ආරෝපෙස්සාම එවං චේතිනෝ පුට්ඨෝ එවං ව්‍යාකරිස්සති එවං පිස්ස මයං වාදං ආරෝපෙස්සාමාතේ තේසුනන්තේ සමනෝ කලෝ භෝගෝතමෝ අමුඛන්නාම ගාමන්වා නිගමන්වා ඕසට හෝති තේයේන භගවා තේනුපසංකමන්තේ තේ භගවා ධම්මියා කථාය සන්දස්සේති සමාදපේති සමුත්තේජේති සම්පහන්සේති තේ භගවතා ධම්මියා කතාය සන්දස්සිතා සමාදපිතා සමුත්තේජිතා සම්පහන්සිතා නචේව භගවන්තං පඤ්ඤං පොච්ඡන්ති කුතෝ වාදං ආරෝපසන්ති අඤ්ඤදත්තෝ භගවතෝ ශාවකා සම්පජ්ජන්ති අයම්පි කෝමේ බන්තේ භගවතේ ධම්මන්වයෝ හෝති සම්මා සම්බුද්ධෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ සංඝෝති පුනච පරාහං භන්තේ පස්සාමි ඉදේ කච්චේ බ්‍රාහ්මණ පණ්ඩිතේ පේයාලම් ගහපති පණ්ඩිතේ පේයාලම් සමන පණ්ඩිතේ නිපුනේ කටපරප්ප වාදේ වාල වේදේ රූපේ වෝබින්දන්තා මඤ්ඤේ චරන්තේ පඤ්ඤාගතේන දිට්ඨිගතානේ තේසුනන්තේ සමනෝ කලෝ භෝගෝතමෝ අමුකං නාම ගාමං වා නිගමං වා ඕසරිස්සති තේ තේ පඤ්ඤං අபிසංකරන්ති ඉමං මයං පඤ්ඤං සමනං ගෝතමං උපසංකමිත්වා පුච්චිස්සාම ඒවං චේනෝ පුට්ඨෝ ඒවං ව්‍යාකරිස්සති ඒවමස්සමයං වාදං ආරෝපෙස්සාම ඒවං චේතිනෝ පුට්ඨෝ ඒවං ව්‍යාකරිස්සති ඒවං පිස්සමයං වාදං ආරෝපෙස්සාමාති තේසුනන්ති සමනෝ කලෝ බොහෝ ගෝතමෝ අමුකන්නාම ගාමන් වා නිගමන් වා ඕසට හෝති තේයේන භගවා තේනුපසංඛමන්ති තේ භගවා ධම්මියා කතාය සන්දස්සේති සමාදසේති සමුත්තේජේති සම්පහන්සේති තේ භගවතා ධම්මියා කතාය සන්දස්සිතා සමාදපිතා සමුත්තේජිතා සම්පහන්සිතා නචේව භගවන්තං පඤ්ඤහං කොච්චහන්ති කුතෝ වාදං ආරෝපෙස්සන්තේ අඤ්ඤදත්තෝ භගවන්තඤ්ඤේව ඕකාසං යාචන්තේ අගාරස්මා අනගාරියම් පම්බජ්ජාය තේ භගවාන් පම්බාජේතේ හේතතා පම්බජිතා සමානා ඒකාවෝපකට්ඨා අප්පමත්තා ආසාපිනෝ පහිතත්තා විහරන්තා නචිරස්සේව යස්සත්තාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියම් පබ්බජන්ති තදනොත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානං දිත්තේව ධම්මේ සයං අවිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහරන්තේ තේ ඒවමහංසෝ මනං වත බොහෝ අනස්සාම මනං වත බොහෝ පනස්සාම මයං හි පුබ්බේ අස්සමනාව සමානා සමනම් හාතේ පටිජානිම් හා අබ්‍රාහ්මනාව සමානා බ්‍රාහ්මනම් හාතේ පටිජානිම් හා අනරහන්තෝව සමානා අරහන්තෝම් හාතේ පටිජානිම් හා ඉදානිකෝම් හා සමනා ඉදානිකෝම් හා බ්‍රාහ්මනා ඉදානිකෝම් හා අරහන්තෝපි අයම්පි කෝමේ බන්තේ භගවතේ ධම්මන්වයෝ හෝති සම්මා සම්බුද්ධෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපරිපන්නෝ සංඝෝති කුමච පරං වහන්සේ ඉමේ ඉසිදත්ත පුරාණාත්ථපතයෝ මම බත්තා මම යානා අහං නේ සංජීවිතස්ස පදාතා යසස්ස ආහත්තා අතච පනනෝ තථාමයි නිපච්ඡාකාරං කරොන්ති යථා භගවතී භූතකුම්බාහං බන්තේ සේනං අබ්බුයානෝ සමානෝ ඉමේව ඉසිදත්ත පුරාණාත් තපතයෝ වීමන්සමානෝ අඤ්‍යතරස්මින් සම්බාධේ ආවසතේ වාසං උපගච්ඡින් අතකෝ බන්තේ ඉමේ ඉසිදත්ත පුරාණාථපතයෝ බහුදේවරත්සින් ධම්මියා කතාය වේතිනාමෙත්වා යතෝ අහෝසි භගවත් තතෝසේ සංකත්වා මම් පාදතෝ කරෙත්වා නිපජ්ජින්සු තස්ස මයිහම් බන්තේ ඒතද හෝසි අච්චරියං වත බොහෝ අබ්බතං වත බොහෝ ඉමේ ඉසිදත්ත පුරාණාත් පට්ඨපතයෝ මම බත්තා මම යානාං අහන්තේ සංජීවිතස්ස පදාසා යසස්ස ආහත්තාං අතච පනනෝ තතහාමයි නිපච්චාකාරං කරොන්ති යථා භගවති අද්ධායිමේ ආයස්මන්තෝ තස්ස භගවතෝ ශාසනේ උලාරම් පුබ්බේනා පරං විශේෂං සංජානන්තේ තේ අයම්පි කෝ මේ බන්තේ භගවතේ ධම්මං වයෝ හෝති සම්මා සම්බුද්ධෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ සංඝෝති පුනච පරං බන්තේ භගවාපි කත්තියෝ අහම්පි කත්තියෝ භගවාපි කෝසලකෝ ආම්පි කෝසලකෝ භගවාපි ආසේතිකෝ අහම්පි ආසේතිකෝ යම්පි භන්තේ භගවාපි කත්තියෝ අහම්පි කත්තියෝ භගවාපි කෝසලකෝ අහම්පි කෝසලකෝ භගවාපි ආශේතිකෝ අහම්පි ආශේතිකෝ ඉමිනා වාරහාමේ වාහං බන්තේ භගවති පරම නිපච්ඡාකාරං කත්තුං චිත්තෝපහාරං උපදංසේතුම් හන්දක දානිමයං බන්තේ ගච්ඡාම බහුකේච්ඡාමයං බහුකරණීයාතේ යස්ස දානිත්වං මහරජ කාලං මඤ්ඤසීතේ අතකෝ රාජා පසේන දීකෝසලෝ උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා පක්ඛාමි අතකෝ භගවා අතිරපක්ඛන්තස්ස රඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස බික්ඛෝ ආමන්තේසී ඒසෝ භික්ඛවේ රාජා පසේනදී කෝසලෝ ධම්මචේතියානි භාසෙත්වා උට්ඨායාසනා පක්ඛන්තෝ උග්ගණ්හාත භික්ඛවේ ධම්මචේතියානි පරියා පුනාත භික්ඛවේ ධම්මචේතියානි ධාරේත භික්ඛවේ ධම්මචේතියානි අත්ථ සංහිතානි භික්ඛවේ ධම්මචේතියානි ආදි බ්‍රහ්මචර්යකානේති ඉදමවෝච භගවා අත්ථමනාතේ භික්ඛෝ භගවතෝ භාසිතං අභිනන්දුන්ති ධම්මචේතිය සුත්තං නවමං